ඉතින් අද අපි බොහොම ගැඹුරින් කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ බෞද්ධ ඉතිහාසයේ ඉන්න ඇත්තම අතිශය සුවිශේෂී චරිතයක් ගැල ඒ තමයි අඟුලිමාල තෙරුණ වහන්සේ. ඔව් අපේ මේ කතාබහට පදනම් වෙන්නේ අර අඟුලිමාල සුත්තං සොරාගෙන් රහතන් වහන්සේට කියන ග්‍රන්ථයේ උපුටාගත් කරුණු. හරියටම අපේ අරමුණ වෙන්නේ දහස් ගාණක් මිනිස්සු මරලා එයාලගේ ඇඟිලි එකතු කරලා මාලයක් විදියට දාගෙන හිටපු ඒ බිහිසුණු කුරිරු සොරා කොහොමද බුදුරජාණන් වහන්සේගේ මහා කරුණාවෙන් ප්‍රඥාවෙන් අන්තිමේදී උතුම් රහත් භාවයට පත් වුනේ කියන ඒ අසිරිමත් කතාව විස්තරාත්මකව කතා කරන්න. ඒක ඇත්ත. මේ කතාව පටන් ගන්නේ පසේනදී කොසල් රජතුමාගේ රාජධානිය තිබුණු ලොකු බිහිෂණයක් එක්ක. මේ අඟුලිමාල කියලා ප්‍රසිද්ධ වෙච්ච කෙනා හරිම රෞද්‍රයි, ලේතවරුණු අත් තිබුණේ කිසිම අනුකම්පාවක් තිබ්බේ නැහැ. ම්ම් මිනිස්සු මරලා ඒ ඇඟිලි වලින් මාලයක් හදාගෙන හිටියා කියන එකත් හරිම දරුණු කතාවක් නේද? ඔව්. එයා ගම්, නියම් ගම්, ජනපද පවා වනසනවා. මිනිස්සු කොච්චර බය වෙලා හිටියද කියනවනම් 10 15 දෙනෙක් එකතු වෙලා ගියත් අඟුලිමාලගෙන් බේරෙන්න බෑ කියන තැනටපත් වෙලා තිබුණා. හරිම භයානික තත්ත්වයක්. ඉතින් මේ වගේ පසුබිමක තමයි දවසක් බුදුහාමුදුරුව සවැත් නුවර පිණ්ඩපාතේ වඩිනෝ ආපහු එන ගමනේදී අර අඟුලිමාල ඉන්නවා කියන භයානක කැලෑව මැදින් යන පාරේ තනියම වඩින්න පටන් ගන්නවා. ඔව්. එතකොට තමයි අර ගොපල්ලෝ ගොවියෝ පාරේ අනේන අය මේ වගේ කට්ටිය එකවරක් නෙවෙයි තුන් වතාවක්ම බුදුහාමුදුරුවන්ට කියනවා. ස්වාමිනී මේ පාරේ යන්න එපා. අඟුලිමාල කියලා දරුණු හුරෙක් ඉන්නවා. මිනිස්සු 10ක් 12කවත් බේරෙන්නේ නැහැ එයාගින් කියලා. තුන් පාරක්ම අනතුරු අඟවලා තිනවා. ඔව්. ඒත් පුදුන් මහසේ මුකුත් නොකිය නිහඬවම ඉස්සරහට වඩිනවා. ඒකින් දුර තියාම අඟුලිමාල දකිනවා තනියම භික්ෂුවක් වඩිනවා. එයාට පුදුමයි. ඇත්තටම පුදුමයි. එයා හිතනවා මිනිස්සු කණ්ඩායම් පිටින් ආවත් මට අහු වෙනවා මේ හාමුදුරුවෝ තනියම මාව පහු කරගෙන යන්න හදනවා. ආ මොහොවත් මරන්න ඕනේ කියලා හිතා ගන්නවා. ඊට පස්සේ කඩුව, පලිහ, දුනුහිය ඔක්කොම අරගෙන පුළුවන් තරම් වේගෙන් බුදුහාමුදුරුවෝ පස්සේ දුවනවා. මෙතන තමයි අර පුදුමිතර සිද්ධිය වෙන්නේ. බුදුහාමුදුරුවෝ සාමාන්‍ය ගමනින් වඩිනවා. ඒත් අඟුලිමාලට තමන්ගේ මුළු ශක්තියම දාලා දිව්වත් ලං වෙන්න බෑ. හිතාගන්නත් බෑ නේද? අඟුලිමාලට මොනව හිතෙන්නේ තිදේ වෙලාවේ. එයාට පුදුමයි. එයා හිතනවා මම අලි අස්සෙව රත්ත පවා පන්නලා අල්ලගන්න කෙනෙක්. මේ සාමාන්‍ය විදිහක යන හාමුදුරුවන්ට ලං වෙන්නවත් බැරිද මට කියලා පුදුම වෙලා කෑ ගහනවා. ඒ ශ්‍රමණේ හිටිනවා හිටිනවා කියලා. එතකොට බුදුහාමුදුරුවන් දෙපිලිතුර. බුදුහාමුදුරුව හැරම සංසුන කියනවා පින්වත් අඟුලිමාල මම නම් සිටියෙමි ඔබත් සිටින්න කියලා. මේක ඇරුවම අඟුලිමාල තවත් ව්‍යාකූල වෙනව නේද? ඕ. එයා අහනවා ශ්‍රමණය ඔබ යන ගමන් කියනවා මම හිටියා කියලා. මෙහෙම හිටගෙන ඉන්න මට කියනවා ඔබත් ඉන්න කියලා. මොකද්ද මේකේ තේරුම? ඒක සරල වචන ටිකක් වගේ පෙනුනට ඒකේ ආර්ථය හරීම ගැඹුරුයි නේද? එක පැත්තකින් අර දුවන නොනැවති ඉන්න අඟුලිමාල. අනිත් පැත්තෙන් සියලු සත්තුන් ගැන හිතලා, දඬු මුගුරු අතහැරලා, අර හිංසාවෙන් මිදිලා සදාචාරාත්මකව නැවතිලා ඉන්න බුදුහාමුදුරෝ. හරි එකම. බුදුන් වහන්සේ පැහැදිලි කරනවා අඟුලිමාල මම හැම සත්වයක් ගැනම හිතලා දඬු මුගුරු අතෑරලා හිංසාව නවත්තපු නිසා සිටියා. ඔබ තාමත් සත්තුන්ට හිංසා කරන නිසා හික්මීමක් නැති නිසා ඔබ තමයි නොසිටින්නේ. ආ ඒ ධර්මපදය අහනවත් එක්කම ඒක ඇහුවම අඟුලිමාලගේ හිතට ලොකු කම්පනයක් ඇතිවෙනවා. එයාට තේරෙනවා මේ මහා ඉසිවරයා මට අනුකම්පාවෙන්මයි මේ කැලේට ආවේ කියලා. එයාගේ හිතේ ලොකු පැහැදීමක් ඇති වෙනවා. ඒ මොහොතේම ඒ මොහොතේම තීරණය කරනවා හරි මම මේ ඔක්කොම පව් අතාරිනවා කියලා. අර කඩුව දුන්න ආයුධ ඔක්කොම කන්දෙන් පහලට විසි කරලා දානවා. විසි කරලා දාලා බුදුහාමුදුරන්ගේ පාමුල වැඬ වැටෙනවා. ඔව් වැඬ වැටිලා පැවිද්ද ඉල්ලනවා. බුදුන් වහන්සේත් එහි බික්කු ඒ කියන්නේ භික්ෂුව මෙහි එන්න කියන වචන මාත්‍රයෙන්ම අඟුලිමාලව පැවිදි කරනවා. හරිම අසිරිමත් පරිවර්තනයක් ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ අඟුලිමාල තෙරුන් වහන්සේ බුදුහාමුදුරුවොත් එක්ක සවැත් නුවරට වඩිනවා. ඔය අතරේ අර කොසල් රජතුමාට රටේ මිනිස්සු එකතු වෙලා කියනවා අනේ රජතුමනි මේ අඟුලිමාලගෙන් අපිව බේරගන්න කියලා. ඉතින් රජතුමා රජතුමා 500ක විතර අශ්වාරෝහක සේනාවක් අරගෙන අඟුලිමාලව අල්ලන්න පිටත් යනවා. යන ගමන් බුදුහාමුදුරුව වඩින්න තැනටත් යනවා. ගිහින් අහනවා අඟුලිමාල ගැන. එතකොට බුදුහාමුදුරෝ අහනව නේද රජතුමාගෙන් අර ප්‍රශ්නය. ඔව්. බුදුමහන්සේ අහනවා මහරජා ඔබ ඔය හොයන අඟුලිමාල කෙස් රැවුල් බාලා කසාවතක් පොරවගෙන අර සත්තු මරණ එක හොරකම් කරන එක ඔක්කොම නවත්තලා සිල්වත්ව ගුණවත්ව පැවිදි වෙලා ඉන්නවා දැක්කොත් මොකද කරන්න කියලා රජතුමාට හිතාගන්නවත් බෑ එහෙම වෙන්න පුළුවන් කියලා යා කියනවා ස්වාමීනි එහෙමනම් මම වඳිනවා පුදනවා ආරක්ෂාව දෙනවා ඒත් ඒ වගේ දුස්සීල කෙනෙක් එහෙම සිල්වත් වෙන්න පුළුවන්ද කියලා සැකෙන් වගේ අහනවා ඒ වෙලාවෙම බුදුහාමුදුරුවෝ එතන ළඟ ඉන්න අඟුලිමාල තෙරුන්ව රජතුමාට පෙන්වනවා රජතුමා එකපාරටම බය වෙනව නේද තැති ගන්නවා ඔව් බය වෙලා තැති අරගෙන ඇඟේ ලොම් කෙලින් වෙනවා බුදුහාමුදුරුව තමයි රජතුමාව සංසුම් කරන්නේ. ඊට පස්සේ රජතුමා අඟුලිමාල තිරුන්ගෙන් අහලා අනන්‍යතාවය තහවුරු කරගන්නවා. එයාගේ තාත්තා ගර්ගා අම්මා මන්තානී කියලා දැනගන්නවා. ඊට පස්සේ රජතුමා උන්වහන්සේට සිව්පසෙන් උපස්ථාන කරන්න ඉදිරිපත් වෙනවා. ඔව්. ඒත් අඟුලිමාල තෙරුණ ඒක ප්‍රතික්ෂේප කරනවා. උන්වහන්සේ කියනවා තමන් ආරණ්‍ය වාසීව පිණ්ඩපාතෙන් ලැබෙන දෙයින් පාංචුකූල චීවරෙන් ඒ කියන්නේ අර අතෑරලා දාපු රෙදි කෑලි අහුලලා හෝදලා මසාගත් චීවරෙන් සහ තුන් සිවුරෙන්ම සෑහීමකට පත් වෙනවා කියලා. හරිම සරල ජීවිතයක් නේද? නියත වශයෙන්ම. ඒක දැකලා රජතුමා පුදුම වෙනවා. එයා කියනවා අපි දඬු මුගුරු වලින් ආයුධ වලින් දමණය කරන්න බැරි වෙච්ච කෙනෙක්ව භාග්‍යවතුන් වහන්සේ කිසිම ආයුධයක් නැතුව දමණය කරලා කියලා බුදුහාමුදුරුවන්ගේ හේ හැකියාව අගය කරලා තමයි යන්නේ. ඒතර අතීතේ කරපු කර්මෙ හිමම ඉවර වෙන්නේ නෑ නේද? නෑ අඟුලිමාල තෙරුන් පස්සේ කාලෙක පිණ්ඩපාතේ වඩිනකොට මිනිස්සු වෙන කාට හරි ගහන්න විසිකරන ගල් මුගුරු කැටකෑල්ලි එහෙම ඇවිත් උන්වහන්සේගේ ඇඟේ වදිනවා. ඒ කියන්නේ පරණ කර්ම විපාක දෙනවා. ඔව් සමහර දවස්වලට ඔළුව පැලිලා, ලේ ගලනවා, පාත්තරේ බිඳිලා, සිවුරු ඉරිලා ඒ විදිහට තමයි බුදුහාමුදුරුවෝ හම්බ වෙන්නේ එන්නේ. එතකොට බුදුහාමුදුරුවෝ මොකද කියන්නේ? බුදුන් වහන්සේ දේශනා කරනවා බ්‍රාහ්මණය ඉවසන්න ඔබ කරපු යම් කර්මයක විපාකයක් හැටියට අවුරුදු දහස් ගණක් නිරේ දුක් විඳින්න තිබුණා. ඒ කර්ම විපාකය තමයි මේ ජීවිතේදීම මේ විදියට සුළුවෙන් ගෙවිලා යන්නේ. ඒ නිසා ඉවසන්න කියලා. ආ, ඒ කියන්නේ අර ලොකු විපාකයක් පොඩියට ගෙවිලා යනවා වගේ දෙයක්. ඒ වගේ දෙයක්. කර්ම විපාකයෙන් ගැලවීමක් නැහැ. හැබැයි ඒකේ බලය අඩු වෙන්න පුළුවන්, විදින කාලය වෙනස් වෙන්න පුළුවන් කියන එක තමයි එතන තියෙන්නේ. තවාර හරිම ප්‍රසිද්ධ කතාවක් තියෙනවා නේද? අඟුලිමාල පිරිතේ ආරම්භය සම්බන්ධව. ඕ ඒකත් හරි වැදගත් සිදුවීමක්. දවසක් උන්වහන්සේ පින්දපාකේ වඩිනකොට දකින්ව දරු ප්‍රසූතියක් කරගන්න බැරිව අමාරුවෙන් දුක් විඳින කාන්තාවක්. ඉතින් ඒ ගැන බුදුහාමුදුරුවන්ට දැන්නුවාම බුදුහාමුදුරුවෝ උපදෙස් දෙනවා සත්‍යක්‍රියාවක් කරන්න කියලා. සත්‍යක්‍රියාවක් කියන්නේ තමන්ගේ ජීවිතේ තියෙන යම්කිසි සත්‍යයක්, ගුණයක් මුල් කරගෙන කරන ප්‍රාර්ථනාවක්. මොකද කරන්න කිව්වේ සත්‍යක්‍රියාව? බුදුන් වහන්සේ කියනවා අඟුලිමාල ගිහිම අර කාන්තාවට මෙහිම කියන්න නැගිනියනි මම යම් දවසක ආර්ය જાතියෙහි ඒ කියන්නේ පැවිදි භවෙහි ඉපදුනාද අන්න එදා ඉඳලා මම දැනුවත් එකම සතෙක්ගේවත් ජීවිතයක් නැති කරලා නැහැ. මේ සත්‍ය වචනේ බලෙන් ඔබටත් ඔබේ කුසීම දරුවාටත් සිතක්ම වේවා කියලා. හ්ම්. Taman පැවිදි වුණාට පස්සේ කවදාවත් සත්‍යක් මරලා නැහැ කියන සත්‍යය. ඔව්. අන්න ඒ සත්‍ය ප්‍රකාශය අඟුලිමාල තෙරුණ ඒ විදිහටම කළාම අර කාන්තාවට තිබුණු වේදනාව නැති වෙලා හරිම පහසුවෙන් දරුවා ප්‍රසූත කරනවා. ඒක තමයි අඟුලිමාල පිරිතේ ආරම්භය. හරිම බලගත දෙයක්. ඉතින් මේ හැම දෙයකින්ම පස්සේ උන්වහන්සේ භාවනා කරනවා නේද? ඔව් ඊට පස්සේ අඟුලිමාල තෙරුන් වහන්සේ බොහොම අප්‍රමාදව ලොකු වීරියකින් භාවනා කරලා සියලු කෙලෙස් නැති කරලා අරහත්වට පොත් වෙනවා. උන්වහන්සේටම අවබෝධ වෙනවා ආයේ ඉපදීමක් නැහැ, බ්‍රහ්මචර්යාව සම්පූර්ණයි, කලියුතු දෙක් කලා මීට පස්සේ කරන්න දෙයක් නැහැ කියලා. අන්තිමේදී ඒ උතුම්ම தත්වයටපත් වෙනවා. පත් වෙනවා. රහත් වුණාට පස්සේ උන්වහන්සේ අර විමුක්ති සුවේ විඳිමින් ප්‍රකාශ කරපු උදාන ගාථා තියෙනවා. ඒ කියන්නේ සතුටින් පිට කරපු ගාථා. ඒව හරිම අර්ථවත්. ඒ ගාථාවලින් මොනවද කියවෙන්නේ? ගොඩක් දේවල් කියවෙනවා. එක ගාථාවකින් කියනවා කෙනෙක් ප්‍රමාද වෙලා හරි ධර්මයේ හැසිරෙනව නම් එයා වලාකුලකින් මිදුණු හඳ වගේ ලෝකේ එළිය කරනවා කියලා. ආ ඒක හරිම ලස්සන උපමාවක්. තව කියනවා කරපු පව් කුසල් වෙලින් නැති කරලා දාන්න පුළුවන් ඒක කොච්චර වටිනවද කියලා. තරුණ වුණත් සීලය, සමාධිය, ප්‍රඥාව වඩන කෙනා ලෝකෙට එලියක් වෙනවා කියනවා. Tamanට වෛර කරපු අයටත් මෛත්‍රී කරනවා නේද ඒ ගාථාවල? ඕ තමන්ගේ සතුරන්ට පවා මේ චතුරාර්ය සත්‍ය ධර්මය අහන්න ලැබිලා ඒ අනුව හැසිරෙන්න ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉවසීම මෛත්‍රිය කොච්චර වටිනවද ඒ ධර්මයේ සතුරත් අහලා පිළිපදින්න ඕන කියලා කියනවා. තමන්ගේ පරිවර්තනය ගැනත් කියනෝ නේද? ඔව්. තමන් අර පරම ශාන්තියට නිවනටපත් උනා කියන එක දැන් සියලු සතුන්ව රකින්න කෙනෙක් වුණා කියන එක කියනවා. අර වතුර අදින අය හීවඩුවන්, ලීවඩුවන් වගේ බුද්ධිමත් කෙනා තමන්මම দমনය කරගන්නවා කියනවා. බුදුහම්දුරුවෝ තමන්ව দমনය කරපු විදිය ගැනත් මතක් කරනවා. ඕ දඬු මුගුරු ආයුධ නැටුව බුදුහාමුදුරුවෝ තමන්ම দমনය කරපු ඒ අසිරිය ගැන කියනවා. Tamanගේ නම අතීතයේ අහිංසක වුණාට Taman හිංසා කළා ඒ දැන් ඇත්තදම අහිංසක. ඒ කියන්නේ හිංසා නොකරන කෙනෙක් වුණා කියලා කියනවා. සසරෙන් ගැලවුණු හැටි ගැනත් කියනවා. ඔව් සසරේ සැඩ පහරට අහුවෙලා හිටපු Taman බුදුසරණින් ගැලවුණා කියනවා. ලේ තැවරුණු අත්තිකුණු Taman තිසරණ සරණ ගිහින් බව රැහෙන් කපා දැම්මා කියනවා. අර කර්ම විපාක විදින එක ගැනත් කියනවා. ඔව්. අපාගත වෙන්න කරපු පව්වල විපාක මේ ජීවිතේදීම විඳිනවා. ඒ නිසා දැන් ණය නැතුව දාණය වළඳනවා කියලා කියනවා. අඥානය බාහිර දේවල් පස්සේ යද්දී බුද්ධිමත් කෙනා අප්‍රමාදීව ධර්මයේ රකින්නවා කියනවා. භාවනාවේ වැදගත්කම ගැනත් කියනවා ඉතින්. ඔව්. ප්‍රමාද නොවි කාම සැපයට ඇලෙන්නේ නැතුව භාවනා කරන එකෙන් උතුම්ම සැපේ ලැබෙනවා කියලා කියනවා. අන්තිමට කියනවා Taman බුදුසසුනට ආපු එක පැවිදි වුණු එක හරිම වැදගත් දෙයක් වුණා ත්‍රිවිද්‍යාව ලබාගෙන බුද්ධ ශාසනය සම්පූර්ණ කළා කියලා. හ්ම් ඒ උදාන ගාථා ටිකත් හරිම සම්පූර්ණයි වගේ නේද? උන්වහන්සේගේ මුළු ජීවිත කතාවම වගේකින් කියවෙනවා. ඇත්තම. සාරාංශයක් විදිහට ගත්තොත් මේ අඟුලිමාල කතාවෙන් අපිට ඉගෙන ගන්න ගොඩක් දේවල් තියෙනවා. කර්මයේ බලපෑම කොහොමද? පසුතැවිලි වෙලා වෙනස් වෙන්න පුරුවන් කියන එක, මෛත්‍රියේ, ප්‍රඥාවේ තියෙන ශක්තිය, අර සත්‍යක්‍රියාවේ බලය සහ සියල්ලටම වඩා බුදු කෙනෙකුගේ අසීමිත කරුණාව, අර দমনය කිරීමේ පුදුම හැකියාව. හරියටම ඒ හැම දෙයක්ම මේ කතාවෙන් මනාව පැහැදිලි වෙනවා. ඉතින් මේ සාකච්ඡාව අවසන් කරන්න කලින් ගැඹුරින් හිතන්න දෙයක් ඉතුරු වෙනවා නේද? අතීතයේ කොච්චර දරුණු බිහිසුණු අපරාධකාරයෙක් වෙලා හිටියත් නිවැරදි මඟ පෙන්වීම ලැබුණම ඒ වගේම තමන්ගේම උත්සාහය, වීරිය තිබුණම අර උතුම්ම මාර්ගඵලයට රහත් භාවයට උනත් පත්වෙන්න පුරුවන් කියන එකට අඟුලිමාලා තෙරුන් වහන්සේගේ ජීවිත කතාව සදාකාලික සාක්ෂියක් වගේ නේද? ඒක ඇත්ත. කෙනෙකුගේ අතීතයේ මොන වගේ වුණත් ඒකෙන් එයාගේ අනාගතය සම්පූර්ණයෙන්ම තීරණය වෙන්නේ නැහැ කියන එකට මේක කදිම උදාහරණයක්. උත්සාහයයි නිවැරදි මඟ පෙන්වීමයි තියෙනවා නම් වෙනස් වෙන්න යහපත් වෙන්න ඕඩ කෙනෙකුට පුළුවන් කියන එක තමයි මේකෙන් පේන්නේ.